ශ්‍රවණය කරන්නට දැනගන්නට අවස්ථාව උදා වන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව. ඒ පිළිබඳවයි මේ සතිය පුරාවට දේශනා මාලාවෙන් ඔබව දැනුවත් කෙරෙන්නේ. ඉතින් ඒ උදෙසා අද ධර්ම සභාවට වෙනම කොට වදාලේ අවසරයි පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ নমස්කාර පූරකව පිළිගනිමු.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 කාන්තාරයේ තියෙන දාහය, කාන්තාරයේ තියෙන දැවෙන ස්වභාවය වැස්ස වැටෙනකොටම නැති වෙනවා. අපේ චිත්තසංතානත් කාන්තාරයක් වගේ. ඒ චිත්තසංතානවල මේ ලෝකයේ තුල ජීවත් වෙන සත්‍යයන්ගේ චිත්තසංතානවල දාහ සහිතයි. පරිදාහ සහිතයි. එතකොට දාහ පරිදාහ එහෙම නැත්නම් තැවිලි දැවිලි පීඩා සහිතව ඉන්න සිත්වලට මේ ධර්මය කියන්නේ බණ ඇහෙනවා කියන්නේ කාන්තාරයට වැටෙන වැස්සක් අනෝරා වැස්සක් වගේ. ඒ හිත එතකොට සැනසෙනවා. ඒ දාහ පරිදාහ බැහැර වෙලා ගිහිල්ලා සාන්ත සීතල ස්වභාවයක් හිතට දැනෙනවා. විවේකයක් දෙදහසක් විතර දැනෙනවා. එතකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඒ සහනය චිත්ත සංතාන ලක්ෂ ගානකට ඒ සහනය ලබා දෙන්න ප්‍රධාන වශයෙන්ම මූලිකත්වයේ දායකත්වයේ දරන්නේ පින්නතු. එතකොට මේ සිද්ධියෙන් ලොවක් සනසන සිද්ධියක් විදිහට තමයි අපිට පේන්නේ මේ සිද්ධිය. ශසන ගමනේ හරියම අඩුවෙන් තමයි වෙන්නේ පින්කම් වල අපිට නිරත වෙන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒක නම් මුලින්ම සඳහන් කළේ සිහිපත් කළේ මේකේ වටිනාකම නොදන්න අයට මේකේ වටිනාකම දැනෙන්න ඕනේ. දන්න අයට චිත්ත ප්‍රීතිය පිණිස. අද අපට ලැබිලා තියෙන මාතෘකාව ගැඹුරු මාතෘකාවක්. මග්ගහ මග්ග ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව තමයි කතා කරන්න අපිට තියෙන්නේ. අපිට මේ අපේ ජීවිතවල ඕනෑම දෙයක් අත්දකින්න ලෞකික හරි ලෝකෝත්තර දෙයක් හරි අත්දකින්න නම් ඊට සුදුසු විදිහට මනස සකස් කරන්න වෙනවා ලෞකික හරි ලෝකෝත්තර හරි යම්කිසි දෙයක් අත්දකින්න නම් ඊට සුදුසු විදියට අපි මනස සකස් කරගෙන ඉන්න ඕනේ. දැන් බලමු පොතක් පාඩම් කරන්න පොතක යම් කිසි ගාතාවක් හරි මොනවා හරි විශේෂ අධ්‍යාපනික දෙයක් පාඩම් කරන්න ළමයෙකුට තියෙනවා කියලා. ඒ දරුවාට ඒක මතක හිටින්න නම් ඒ මතක හිටීමට සුදුසු මනසක් ඒ වෙලාවට තියෙන්න ඕනේ. අපි හිත මේ හිතේ කාමච්ඡන්ද තියෙනවා නම් හොඳටම කේන්ති ගිහිල්ලා නම් හොඳටම නිදිමත නම් එයාට ඒ ගාතාව හරියට පිළිහිටන්නේ නෑ. ඒ ඒ පාඩම් කරන එක මතකයේ රැඳෙන්නේ නෑ. ධාරණය වෙන්නේ නෑ. මොකද මනස ඊට සුදුසු නෑ. මනස මේ නොසන්සුන්. ක්ලේශ මිශ්‍රිතයි. අන්න ඒ වගේ තමයි මේ නිර්වාණය දර්ශනය කරගන්නවා කියන එක. නිර්වාණය කියන්නේ දර්ශනය වෙන එකක් හිතට. අපි කියන්නේ කියන්නේ නිවන් දකිනවා කියලා. ඒක ඇහෙන් දකින එකක් නෙවෙයි සිතට අරමුණු වීම. ඒ හින්දා අපි කියනවා සිතට නිර්වාණය දර්ශනය වෙනවා කියලා. නිර්වාණය දර්ශනය වීමත් එක්කම සංසාරගත මහා දුක්ඛ ස්කන්ධයකින් අපි ගැලවෙනවා. දේශනාවේ තියෙනවර පොක්කරණ කියලා සූත්‍රයක්. ඒ කියන්නේ පොකුණක් උපමා කරලා කළ දේශනාවක්. දේශනාවේ සඳහන් වෙනවා යදුණක් ගැඹුර. යදුණක් දිග. විශාල පොකුණක් තියෙනවා. මේ පොකුණ පිරෙන්න ජලය තියෙනවා. යම් කිසි පුරුෂයෙක් කියලා මොකද කරන්නේ? තනකොළ ගහක් ගෙනල්ලා මේ පොකුණට ඒ තනකොළ ගහ මේ දානවා. තනකොළ ගහ ඒ පොකුරට ඇතුල් කරලා තනකොළ ගහ උඩහට ගන්නවා පොයමයි. හරි යදුනක් දිග යදුනක් ගැඹුර විශාල ජලයේ තියෙන ජල තඩාගයට තනකොළ ගහ දමලා ආපහු උස්සල උඩට ගන්නවා. ඉතින් බුදුන් වහන්සේ ආන ස්වාමීන් වහන්සේලාගෙන් ඒ තනකොළ ගහක තියෙන ජලයේද වැඩි පොකුණේ තියෙන ජලයේද කියලා. මේ පොකුණේ තියෙන ජලයත් එක්ක සාපේක්ෂව බැලුවම කෝටි ප්‍රකෝටි වාරයකින් පංගුවක් වගේ තමයි තනකොළ ගහක තියෙන ජල බිඳුව. කෙනෙකුට නිර්වාණය දැర్శණය වෙලා අවබෝධයකටපත් වුණොත් එයාට සංසාරේ විඳින්න තියෙන දුක තනකොළ ගහගෙන තියෙන දියබිඳ තරම් ස්වල්පයයි. හැබැයි යමෙක් ඒ ධර්මය අවබෝධ නොකළොත් නිර්වාණය දැర్శණය නොවුනොත් එයාට අර ජල තඩාගේ ජල බිඳු වලට වඩා සංසාර දුක් විඳින්න වෙනවා. එතකොට සසර බය දක්නා සසර බය තියෙන අපි හිතමු අපිට කවුරු හරි අපිට යම්කිසි ආබාධකාරී තත්ත්වයක් ඇවිල්ලා වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ වෛද්‍යවරයා අපිට කියනවා පිළිකාවක ලක්ෂණයක් කියලා. වෛද්‍යවරයා අපිට කිව්වට පස්සේ පිළිකාවක ලක්ෂණයක් තියෙනවා කියලා අපිට ඇති වෙන බය කොහොමද? සංසාරේ ගැන එහෙම බයක් හරි ඇවිල්ලා තියෙනවද? <laughs> දැන් පිළිකාවක් තියෙනවා කිව්වට පස්සේ ඒක ජීවිතයකට අත්දකින්න වෙන දුකක් විතරයි. හරිද? එතකොට පිළිකාවක් හට හටගෙන තියෙනවා කියලා අපිට දැනෙනකොට දැනගන්නකොට ඇති වෙන බයතරවවත් බයක් සසරගෙන ඇති වෙන්න ඕනේ. ඒ සංසාර බය ඇති වුණොත් තමයි සසරෙන් පැනගන්නට මනස යොමු වෙන්නේ. ඒ සසර බය ඇතුනොත් තමයි සසරෙන් නිදහස් වීම කියන නිර්වාණය දර්ශනය කරගන්නට මනසක් පෙළඹෙන්නේ. එතකොට මේ අපි කොච්චර බණ දහම් දැනගත්තත් දේශනා කරන අපි උනා. ඉන්නතුන් උනත් දැනුම තිබූ පමණින් නිර්වාණය දර්ශනය වෙන්නෙම නැහැ. ඊට සුදුසු විදියට මනස හදන්න ඕනේ. අපි හිතමු දැන් මේ ආයතනය ගත්තට පස්සේ මේක gadol වලින් හදලා තියෙන්නේ. ගැඩොල ගැඩොලක් ශක්තිමත් වෙන්න වැඩ පිළිවෙලක් තියනවද නැද්ද? වැඩ පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලම පස් ටික ගන්න ඕන, වතුර දාන්න ඕන, හොඳට කලකන් ඕන එක පාග පාග ඊළඟට අච්චුවක් ගන්න ඕන, අච්චුවකට ඇතුල් දමන්න ඕනේ, ඊළඟට තැම්පත් කරන්න ඕනේ, වේලන්න ඕනේ, දර එකතු කරලා පෝරණුවක් ගහලා පුච්චන්න ඕනේ. අවසානයේ එනවා ශක්තිමත් ගැටලයක්. ඔය වගේම තමයි නිර්වාණය දර්ශනය කරගන්නවා කියන එක. හිත ඊට සුදුසු විදියට ක්‍රමානුකූලව සකස් කරන්න ඕනේ. මේ සත්‍යවිසුද්ධිය කියන්නේ අන්නේ වැඩපිළිවෙල. ක්‍රමානුකූලව සීලවිසුද්ධි ඊළඟට චිත්තවිසුද්ධි, ditthිවිසුද්ධි, කාංක්ෂාතරණවිසුද්ධි ඊළඟට අපි මේ කතා කරන මග්ගහ මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන මෙන්න මේ හත හරියට අර ක්‍රමානුකූලව පස් ටිකක් ක්‍රමානුකූලව එකින් එක එකින් එක අර ශක්තිමත් ගඩොලයක් කරා යනවා වගේ සීලයෙන් පටන් ගන්න ඕන අපි. තමන්ගේ හිතෙන් අහල බැලුවොත් සීල් පංච සීලයේ පිහිටලා ඉන්නවා කියලා මේ ලෝකයේ දැන් මේක විකාශය වෙනකොට ගොඩක් අහනවනේ. දැන් මේ නිර්වාණය දර්ශනය කර ගැනීමේ මූලිකම වැඩ පිළිවෙල තමයි සීලය කියන්නේ. මෙතන සීලේදී පංච සීලය විතරක් නෙවෙයි ඉන්ද්‍රිය සමවර සීලය, තව ආජීව පාරිශුද්ධ සීලය, පාතිමෝක්ඛ සමවර සීලය කියන හතරම තියෙන්න ඕනේ. විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යන්න බෑ සතර සමවර සීලය නැති කෙනාට. එතකොට මේ සතර සම්වර සීලය හකුළුවලම දාන හකුළුවල ඇතුල් කරන දේශනාවල මේ ඉන්ද්‍රිය සම්වර සීලය කියන්නේ. එනම් මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යන්නේ කෙනෙක් ඉස්සෙල්ලාම ඉන්ද්‍රිය සම්වර සීලයක් තියෙන්න ඕනේ. ඒකට තමයි සීලෙන් පිරිසුදු වෙනවා කියන්නේ. නමුත් මේ ලෝකයේ තුලින් බහුතරයක් අය අයගේ හිතරින් එන අදහස මොකද්ද? ඉන්ද්‍රිය සම්වර සීලයක් තියනවා කියලාද නැහැ කියලාද? ඒ කියන්නේ නොබැලිය යුත්ත නොබල ඉන්නවා කියලා කියන්න පුළුවන් කීයේ කී දෙනාටද? නොඇසිය යුත්තම නොසා ඉන්නවා කියලා. එන මට දුක පිණිස, අනිත් අයට දුක පිණිස, දෙපැත්තටම දුක පිණිස අකුසලයක් වෙන දුක් විපාක ඇති කරන නොබැලිය යුතු දේවල් නොබලින්නවා කියලා කියන්න පුළුවන් සුළු පිරිසක්යි. ඊළඟට තමන්ට දුක පිණිස අනිත්‍යයට දුක පිණිස දෙපැත්තට දුක පිණිස අකුසලයක් වෙන දුක් විපාක ලබා දෙන සතර පායට යන හේතු වෙන නොයසිය යුතු දේවල් කියනවා. නොයසිය යුතු දේවල් නොසා ඉන්නවා ඒ සංවරයේ මම පිටා ඉන්නවා කියලා කියන්න පුළුවන් සුළු පිළිසකට. හැබැයි ඒක අපි දන්නේ නැහැ. <laughs> තමන්ගේ හිතනවා දන්නේ. <laughs> ඊළඟට ගන්ධ රස ස්පර්ශ නොවිදිය යුතු තමන්ට දුක පිණිස අන් අයට දුක පිණිස හේතු වෙන දෙපැත්තටම දුක පිණිස හේතු වෙන සසරේ යන්න හේතු වෙන දුක් විපාක ලබා දෙන අකුසල සංප්‍රයුක්ත යම් කිසි විඳීමක් තියෙනවා නම් එවැනි විඳීම් කරා මම යන්නේ කියලා මට එවන් වූ මානසික සංවරයක් තියෙනවා කියලා කියන්න පුළුවන් සුළු පිටසක්. ඊළඟට මනස නොසිතිය යුත්තේ නොසිතීමේ ලෝභ දේශ මොහ ආදී කෙලෙස් ධර්ම නැවත නැවත නැවත නැවත හිතෙහි වර්ධනය වෙන විදිහට එවැනි මානසිකාර පවත්තන්න නැතුව මටත් හානියක් වෙන අන් අයටත් හානියක් වෙන සසර ගමන යන්න වෙන අකුසල සහගත දුක් විපාක ඇති කරන එවැනි මානසිකාර පවත්තන්නේ කියලා මානසික සංවරය ගැන අපයක් අපේ අපේ තිය මානසික සංවරය පිළිබඳව සහතිකයක් දෙන්න පුළුවන් අය හරි මඩුයි. හැබැයි ඉන්නවා. අන්න එයාලට එයාලගේ සීල විසුද්ධිය සම්පාදිතයි. එතකොට අපේ හිත අර ගැඩලයක් අපන්න කලින් පස් ටික හොඳට පොඟවලා ඒ සුදුසු විදිහට සකස් කරගන්නා වගේ සීලයෙන් ඉන්ද්‍රිය සංවර සීලය වර්ධනය කරගන්න ඕනේ. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලයේ පිහිටන කෙනාට ධර්මතාවයක් විදිහට ක්‍රමානුකූලව කිමත්තිය වගේ සූත්‍රවල සඳහන් කරනවා ඉන්ද්‍රිය සංවර සීලයේ තියෙන කෙනාට චිත්ත ඒකාග්‍රතාවය ලැබෙනවා කියලා. හිතෙහි එකඟ බව. ඒ කියන්නේ අපි දැන් මේ විදර්ශනා කරනකොට මේ සත්‍යවිසුද්ධියේදී කතා කරන්නේ පංචස්කන්ධ විදර්ශනාව පරමාර්ථ වශයෙන්. පංචස්කන්ධය ඊට පස්සේ දැන් බොහෝ පිළිතුන් දන්නවා රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන. අපේ ජීවිතේ කොටස් පහකට පරමාර්ථ වශයෙන් බෙදුවා රූපය, වේදනාවේ, සංඥාවේ, සංඛාරේ, විඥානේ කියලා. එතකොට රූපයක් රූපය අරමුණු කරගෙන ඉන්නනම් හිත එකඟ වෙන්න ඕනද නැද්ද? එකඟ වෙන්න ඕනේ. වේදනාවක හිත පිහිටුවාගෙන වේදනාවන්ව අරමුණු කර කර වේදනාවන්ගේ අනිත්‍ය දුක් අනාත්ම ආදී ලක්ෂණයන් මත කරලගන්න හිත එකඟ වෙන්න ඕනේ. අපි හිතමු දොරටු හයක් තියෙන තැන පහනක් තියෙනවා කියලා. කාමරයක දොරටු හයක් තියෙනවා හය පැත්තෙන්. ජනෙල් හයක් තියෙනවා. ජනෙල් හයක් තියෙනවා මේ මැද පහනක් තියෙනවා පත් වෙනවා. දැන් අර පහන් දැල්ල නිශ්චල කරන්න පුළුවන් ද අපිට හිතලා. දැන් අර වයින් හුලං එනකොට එක එක පැති වලින් දැල්ල හෙලවෙනවා. අපිට එතන ඉඳන් පොතක් බලන එක ලේසිද අමාරුද? හෙලවෙන දැල්ලත් එක්ක අපහසුයි. අපි මේ පොත හොඳට කියවන්න නම් මොකද කරන්න ඕනේ? හෙල්ලෙන එක නතර කරගන්න ඕනේ. දැල්ල හෙල්ලෙන එක නතර කරගන්න එතෙන්ට කොච්චර අධිෂ්ඨාන කළා හරියන්නේ නැහැ. ජනෙල් හය වහලා දාන්න ඕනේ. දොරටු හය වහලා දැම්මට පස්සේ ආයේ ස්වභාවිකවම දැල්ල නිශ්චල වෙනවා. නිශ්චල වුණ දැල්ල ළඟ ඉඳන් අපි සුවසේ පොත කියවනවා. අන්න ඒ වගේ තමයි පංචස්කන්ධයේ ඇත්ත ස්වභාවය සෙලවෙන මනසට දර්ශනය කරගන්න අමාරුයි. ඒ හිත සංසුන් කරන්න ඕනේ. දැන් අපි හිතමු ඒ කියන්නේ හිතේ තියෙන අර ඉල්පෙන ගතිය. ඉල්පිල්පි තියෙන සමහර හිත. කියන්නේ මේ හරියට අර එකක් මේ හිතේ හිතේ මේ නිශ්චල ගතියක් නෑ. ඉල්පෙන ගතියක් එහෙම නොයවසිලි ගතියක් හැමතිස්සෙම මොකක් හරි බලන් අහන්න දෙන්න. අන්නේ ගති තියෙන මනසට මේ පංචස්කන්ධය අරමුණු කරගන්න අමාරුයි. අමාරු නිසා අර දැල්ල නිශ්චල කරගන්න අර ජලෙල් හැය වහනවා වගේ මොකද කරන්නේ මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. එනේ මේ මේ මේ මේක මේක නම් මතක් කරන්නේ මේක අනිවාර්ය කාරණාවක් නිසා. ඒ කියන්නේ එක මොහොතක අපි නොබැලිය යුත්තක් බැලීම විසක් ශරීරගත වුණා වගේ. විසක් ශරීරගත වුණාට පස්සේ දවස් පුරාම මොකද වෙන්නේ? ඒක ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙනවා. අන්න ඒ වගේ තමයි එක මොහොතක අපි නොබැලිය යුත්තක් බලලා අහක බලාගෙන යනවා. නොබැලිය යුත්තක් එක සැරේ බලන්නේ. හැබැයි ඊට පස්සේ ඒක මොකද වෙන්නේ? දවස තිස්සේම ශරීරගත වුණ විසක් වගේ හිතේ ඒ විස වැඩ කරනවද නැද්ද? එක සැරේ බැලුවේ. ඇති. සමහර මාස ගණන් ඒක විපාක විඳින්න වෙනවා. ඒ වගේ මේ විසක් ශරීරගත වෙනවා වගේ තමයි මේ පොඩ්ඩක් හරි මේ නොබැලිය යුත්තක් බලනවා කියන එක. අන්න ඒ හය පැත්තේ මහකරනාසේ දිවකය මනස සංවර කරගෙන පහන් දැල්ලක් නිශ්චල කරගත්තා වගේ සාන්ත භාවයට පත් කර ගැනීමට කියනවා චිත්ත විසුද්ධිය කියලා. දැන් යන පිරිසිදු හිතක් තියෙන්නේ. දැන් මෙයා වැරේට හරි සුදුසුයි දැන්. ඊළඟට මොකද කරන්නේ? මොකද මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධියට මේ කෙටියෙන් යන විදිය කියන්නේ අපි. මොකද යන විදිය පොඩ්ඩක් මතක් කරන්න ඕනේ නේද? චිත්ත විසුද්ධිය ඇති කරගත්තේ නම් මොකද කරන්නේ ඊළඟට මේ චිත්ත විසුද්ධිය තුල යම්කිසි අත්දැකීමක් ලැබුණා නම් සමාධි සහගත ඒක නාම රූප වශයෙන් බෙදා ගන්න ඕනේ. මේ නාමයයි මේ රූපයයි කියලා ඒක අපි බෙදා ගන්න ඕනේ. ඒකට කියන්නේ කොහොමද? මොන මොන ඥානෙ කියලාද? නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියනවා. එතන නාමයක් රූපයක් තමා මේ ජීවිතයේ කියලා අවබෝධයක් ඇති කරගන්නවා. එකඟ වූ සිතින් මේ තමන්ගේ ජීවිතය කියන්නේ සිතක සහ රූප සමූහයක සිත සමූහයක සහ රූප සමූහයක පැවැත්මක් කියලා අවබෝධයක් ඇති කරගන්නවා. එතකොට මේ නාම රූප මේ මෙතන මේ වැඩපිළිවෙල නාම රූප પરම්පරාවක් කියලා දැනගත්ත කෙනාට අම්ම දකිද්දි කොහොමද දැනෙන්නේ? නාම රූප પરම්පරාවක් විදියට. තාත දැක්කට පස්සේ නාම රූප ඉස්සෙල්ලා යාර දැනුනේ කෙනෙක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන්. දැන් මෙයාට දැනෙන තාත්ත කියන්නේ නාම රූප પરම්පරාවක්. එතන තියෙන්නේ සිතකුයි කයකුයි. දැන් බලන්න මලවිනියක් අපිට කතා කරවන්න පුළුවන්ද? මලවිනියක බැල්මක් අපිට ගන්න පුළුවන්ද? ඇයි මලවිනියේ සිත නැහැ. නාම ධර්මයේ නාමය නැහැ. එතන තනික රූප ගොඩක් විතරයි. ඒ වගේ අපේ මේ කය ඇවිදින්නේ වාඩි වෙන්නේ කතා කරන්නේ මේ බණ කියන්නේ හැමදේම පිළිතුම අවධානයෙන් ඉන්නේ ඔය කය ඇසුරු කරගෙන තියෙන හිත නිසා. එතකොට මේ මේ සීල සුද්ධිය ඇති කරගත්ත කෙනා නුවණින් විමස විමස මෙතන නාමයක් සහ රූපයක් කියලා දෙකක් තියෙන බව දෙකක් තමයි මෙතන තියෙන්නේ කියලා අවබෝධයක් ඇති කරගන්නවා. එතකොට එයාට බස් එකක් දුන්නත් බස් එකට නගින ඇයට එන්නේ කොහොමද? නාම රූප දෙකක් විතරක් ඉන්නේ. මෙතන නාමයකුත් රූපයකුත් තියෙනවා කියලා අදහස් එන්නේ. ඒ වගේ සාමාන්‍ය ජීවිතයේදීත් අර භාවනා අධ්‍යක්ීම් වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද කර කියන්නේ. නාමය රූපය වෙන් කළා දකින හිතක් ඇති වෙනවා යාට. හරිද? ඊළඟට මොකද කරන්නේ? ඊළඟට තියෙනවා පච්චය පරිග්‍රහණාණය කියන එක. නුවණ ඒක නුවණක් හිතේ ඇති වෙන. එතනදි කරන්නේ මේ නාමය කියන එක කොටස් කරලා බලනවා. නාමය කියන එක කොටස් කරලා බලලා හේතු විමසනවා. රූපය කියන එක කොටස් කරලා බලලා හේතු විමසනවා. අපි ගමු එතනදී වේදනාව ගමු. දැන් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට තව චුට්ටයි තියෙන්නේ. හරිද? වේදනාව අපි ගමු. වේදනාව කියන්නේ මොකද්ද? පංචස්කන්ධ විග්‍රහයේ දෙවෙනි එක රූප වේදනා. අරමුණ විඳින සිතුවිල්ල. එහෙමනේ අපේ හිතවල හටගන්න එක එක සිතුවිලි. චෛතසික හැඟීම්. ආදරය කියන්නේ ඒ වගේ හැඟීමක්. ලෝභ චෛතසිකය. ඊළඟට අපේ හිතේ අරගන්නවා තරහ. ඒක සිතුවිල්ලක්. ඊළඟට අපේ හිතේ අරගන්නවා සංඥාව කියලා කියන හඳුනා ගන්න සිතුවිල්ල. ඒ වගේම අපේ හිතේ හටගන්න තවත් එක් සිතුවිල්ලක් තමයි හිත ඇසුරු කරගෙන උපදින වේදනාව කියන්නේ. අර වගේම සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අරමුණු වළඳන ගතිය. දැන් ගොඩාක් ආදරය කරන කෙනෙක් දැක්කොත් ඒ අරමුණ වළඳන්නේ සුවසහගතව. අපි හිතමු ලයිට් කණුවක් දෙපැත්තේ තමන් ගොඩාක් ආදරය කරන කෙනෙක් ඉන්නවා. එක පැත්තක. අනිත් පැත්තේ තරහකාරයෙක් ඉන්නවා. මැද ලයිට් කණුව. හරිද? වේදනාවේ අනිත්‍ය ස්වභාවය පොඩ්ඩක් තේරුම් ගන්න එක අපි කියන්නේ. ආදරය කරන කෙනා දකිද්දි මොන වේදනාවද උපදින්නේ? සැප වේදනාව, සුව වේදනාවක්. ඒ ආදරය කරන කෙනාගේ රූපය අරමුණු වෙද්දී සුව විඳීමක් උපදින්නේ. ඒකම තරහකාරය දිහා බලුවොත් මොකද වෙන්නේ? දුක් වේදනාව. ඒතර දුක් වේදනාව ඉපදුනේ සුව වේදනාවට මොකක් වෙලාද? අනිත්‍ය වෙලා ඒක. ඒ කියන්නේ ආදරය කරන කෙනා දිහා බලද්දී ඇති වුණු සුව වේදනාව අනිත්‍ය වුණා නැති වෙලා ගිය මෙයා දිහා බලද්දී. දැන් මෙයා දිහා බලද්දී ඇතිනේ මොකද්ද? දුක් වේදනාව. අපි ආපු ආදරය කරන කෙනා දිහා බලුවොත් ඔන්න ආපු සැප වේදනාව. ඒතරම් දුක් වේදනාව නැති වෙලා. ලයිට් කරන දිහා බලුවොත් මොකද වෙන්නේ? <laughs> එතකොට ඔව් උපේක්ෂාවක්. අර තරහකාරය දකිද්දී ඇතින දුක් වේදනාවක් නැහැ. ආදරය කරන කෙනා දකිද්දී ඇතින සුව වේදනාවක් නැහැ. ඇති වෙන මධ්‍යස්ථ ස්වභාවයක් ඒකට කියනවා උපේක්ෂා වේදනාව කියලා. එතකොට ජීවිත කාලෙම ඔහොම වැඩක් වෙනවා කියලා දන්නවද? අද උදේ වරුවෙම ඕකුණා. නේද රූප කොච්චර දකින්නේ නැද්ද? ශබ්ද කොච්චර ඇහෙන්නේ නැද්ද? ගන්ධ රස ස්පර්ශ කොච්චර දැනෙන්නේ නැද්ද? කොච්චර දේවල් මතක් වෙන්නේ නැද්ද? ඒ අරමුණක් අරමුණක් හමුවේ වේදනාව උපදිනවද නැද්ද? එතකොට මේ හැම වේදනාවක්ම එක එකක් දකිනකොට ඇති වෙන වේදනාව නිරුද්ධ වෙලා තමයි ඊළඟ එක දකිනකොට වේදනාව හටගන්නේ. එකක් අහනකොට ඇති වෙන වේදනාව නිරුද්ධ වෙලා තමයි ඊළඟ එක ඊළඟ අවස්ථාවේ යමක් ගැන ඇහෙනකොට වේදනාව උපදින්නේ. ඒතරෝ වරුවක් තුල වේදනා කෝටි ප්‍රකෝටි බිලියන ගණක් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් වෙනස් වෙමින් නැති වෙමින් යනවා. ජීවිත කාලයක් පුරාටම වේදනා ඇති වෙමින් වෙනස් වෙමින් නැති වෙමින් යනවා. ඒ ඇති වෙමින් වෙනස් වෙමින් නැති වෙමින් යන හින්දා තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ ඇහැ සමුද්‍රයක් වගේ කියලා. ඇහැ සමුද්‍රයක් වගේ කියන්නේ සමුද්‍රයකට කොච්චර ගංගාවල් ගලාගෙන ගියත් ඇතිවීමක් නැහැ. අන්න ඒ වගේ ඇහැ සමුද්‍රයක් වෙන්නේ රූප කොච්චර ගලාගෙන ආවත් මේකට ඇති වෙන සුව විඳීම් වල ඇතිවීමක් පිරීමක් නැහැ. ජීවිත කාලෙම විඳ සුව විඳීම් තියෙනවනේ. දැන් ඒවකෝ. දැන් ඒක දුර දවසේ ඉඳලාම සුව විඳීම් කොච්චර විඳලා නැද්ද? බලපුවා විතරක් ගත්තා. කොයි සුව විඳීම් ටික? ඒ ඔක්කොම අනිත්‍යලා ගියා. එතකොට ඇහැ සමුද්‍රයක් කියන්නේ අර එක පැත්තකින් මේ සූත්‍රයට අදාළව බැලුවම කොච්චර විඳීම් අත්දැක්කත් පිරෙන්නේ නැහැ. පිරෙන්නේ නැත්තේ නිත්‍ය හිඳ අනිත්‍ය හිඳ දේවා. අනිත්‍ය නිසා. එතකොට යම් කිසි කෙනෙක් අපිට මේ විදිහට වේදනා අරගෙන චක්කුසෝත ගාන જીවහා කාය මන කියන මේ ආයතන හය අසුරු කරගෙන මේ නාම රූප වෙන් කරගෙන ඊළඟට වේදනා ස්කන්ධය මත කරගෙන එයා මේ වේදනා ස්කන්ධයේ මෙන්න මේ ඇතිවීම වෙනස් වීම නැතිවීම හොඳට විමර්ශනය කරනවා. මෙනෙහි කරනවා. ඊළඟට ඒ වේදනාව හටගත්තේ කුමක් හේතු වෙලාද? ඇහැ තිබ්බොත් ඒ වේදනාව උපදිනද? ඇහැ නැති වුණා? ඒ සුව වේදනාව උපදින්නේ නැහැ. දැන් අපි හිතමු ඒ රූපය හමුුනේ නැත්නම් ඇහැට ඒ සුව විඳීම ඇති වෙන්නේ නැහැ. අපි හිතමු දැන් ලයිට් කරනවා දෙපැත්තේ ඉඳලා ආදරය කරන කෙනා නැහැ කියලා. එහෙනම් අපේ වෙලාවට සුව වේදනාව උපදීද? නැහැ. අපි හිතමු ආදරය කරන කෙනා ඉස්සරහ හිටියත් ඇහැ නැතුණා කියලා. ඒත් ඒ සුවේදී උපදින්නේ නැහැ. ආදරය කරන කෙනා හිටියත් ඇහැ තිබ්බත් පේන්නේ නැත්තම්. ඒ කියන්නේ චක්කු වින්න ඇහැ ඇසුරු කරගෙන පහළ වෙන හිත විඥාන පහළ වෙන්නේ නැත්තම්. ඒත් පේන්නේ නැහැ. ඊළඟට මේ තුනම සංයෝග වෙනකොට හට ගන්නව මොකද්ද? ස්පර්ශය. ඒ ස්පර්ශය හට ගත්තේ නැත්නම් ඒ වේදනාව උපදීද? නෑ. එතකොට යමෙක් හොඳට බලනවා මේ මේ වේදනාව කියන කුපදින්න ඇහැ තියෙන්න ඕනේ. රූප තියෙන්න ඕනේ. ඊළඟට චක්කු විඥාන තියෙන්න ඕනේ. ස්පර්ශ තියෙන්න ඕනේ. ඊළඟට අවිද්‍යාව හේතු වෙනවා මේ වේදනාව හට ගන්න. නේ? අපි ඒ කියන්නේ ශරීරයක් දැක්කට පස්සේ අපිට සුව වේදනා ඇති වෙන්නේ විද්‍යාව හින්දාද අවිද්‍යාව හින්දාද? ඇයි අවිද්‍යාව හින්දා ශරීරයත් සතුට ඇති වෙනවා කියලා කියන්නේ අපි? මම හිතන අපේ ලොකු සාහනාංශ බොහෝ වාරයක් මේක උගන්වලා ඇති. මේ ලොකු හඳුරෝ කියන්නේ මොකක්ද උකට? ඌරට අසුචි දැක්කම මොකද වෙන්නේ? හරි සතුටුයි. හරිද? එන ඌරට අසුචි දැක්කම හරි සතුටුයි. මිනිස්යාන්ට එවැනි අසුචි ගොඩවල් ශරීර දැක්කට පස්සේ මොකද වෙන්නේ? සතුටුයි. එතකොට ඌරාට අසුචි වගේ සාමාන්‍ය අයට ශරීරයක් හම්මස් කටුන හර එකතු වෙච්ච අසුචි ගොඩක් දකිනකොට සැප ඇති වෙන්නේ විද්‍යාව හින්දාද අවිද්‍යාව හින්දාද අවිද්‍යාව නිසා එතකොට එයා බලනවා ඇහැ හේතු වෙලා වේදනාව හට ගන්න ඇහැ නැති කල්ලි වේදනාවක් නැහැ කන රූපයේ හේතු වෙලා වේදනාව හට ගන්න රූපයේ නැති කල්ලි වේදනාවක් නැහැ චක්කු විඥානයේ හේතුලා වේදනාව හට ගන්නවා චක්කු විඥාන නැති කල්ලි වේදනාවක් නැහැ ස්පර්ශයේ හේතුලා වේදනාව හටගන්න ස්පර්ශ නැති කල්ලි ඒ වේදනාව නැහැ. දැන් අර ආදරය කරන කෙනා දිහා දැක්කම සත හැඟීමක් ඇති වුණේ අවිද්‍යාව හේතු වෙලා. ඒ අවිද්‍යාව නැත්තම් ඒ සුව වේදනාව උපදින්නේ නැහැ. ඒ වගේම අපිට මේ ඇහැ ලැබුණේ මොකක් හින්දාද? පුරාණ කර්මයක් හින්දා. පුරාණ කර්මයක ප්‍රතිලාභයක් හින්දා තමයි මේ ඇහැ අපට ලැබුණේ. ඒ කර්මය නොතිබ්බනම් මේ ඇහැ ලැබෙනවද අපට? නැහැ. ඇහැ ලැබුණ නැත්නම් ඒ වේදනාව උපදින විදියකුත් නැහැ. දැන් රහතන් වහන්සේට රහතන් වහන්සේ කර්මය ක්ෂය කරනවා. කර්මක්ෂය ඥානය කියන්නේ. ඒ හින්දා ඇහැ කහපු සකස් වෙන්නේ නැහැ. එහෙනම් කර්මය හේතු වෙලා සකස් වෙනෝ ඒ ඇහැ හින්දා ආදී හේතු වෙලා වේදනාව හටගන්නවා. ඒ කර්මය නැත්තම් වේදනාව හටගන්නේ නැහැ. අන්න ඒ විදිහට යමේ මේ විවිධ හේතුන්ට අනුකූලව වේදනා හටගන්න හැටි ඒ වේදනාව නැති වෙනකල්ලි මේ වේදනාව ඒ හේතු නැති වෙනකල්ලි මේ වේදනාව නැති වෙනවා කියලා මේ විදිහට නැවත නැවත නැවත නැවත හේතුඵල විමසීමට කියනවා පච්චය පරිග්ඝහ ඥානය කියන හේතු විමසන නුවණ කියන. අන්නේ නුවණ තුල නැවත නැවත නැවත නැවත වාසය කරන කෙනාට උපදිනවා මේ මේ මේ හේතු ඇති කල්ලි මේ වේදනා සංඥා සංකාර විඥාන රූප හට ගන්නවා මේ මේ හේතු නැති කල්ලි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිරුද්ධ වෙනවා කියන උදය වැය ඇතිවීම නැතිවීම පිළිබඳව නුවණක් ඇති වෙනවා. එතකොට එයාට ඒ වගේ මනසකින් තාත්ත දකිද්දි මොකද එයාට මතක් වෙන්නේ? තාත්ත කියන්නේ ඇති වෙලා නැති වෙලා යන හැම මොහොතකම පංචස්කන්ධ පරම්පරාවක්. දරුව අරමුණු වෙද්දී අරමුණු වෙන්නේ දරුවෝ කියන්නේ හැම මොහොතකම ඇති වෙමින් නැති වෙමින් හේතුඵල ස්වභාවයකින් ක්‍රියාත්මක වෙන පංචස්කන්ධ පරම්පරාවක්. එතකොට එයාට එයාලා ගැන තියෙන ඇලීම වලට මොකද වෙන්නේ? වැඩි වෙයිද? අඩු වෙනවා. ගැටීම් අඩු වෙනවා. එතකොට එයා ගොඩාක් හොඳ කෙනෙක්ද නැද්ද? <laughs> ඇලීම්, ගැටීම්, මුලාවීම් අඩුයි කියන්නේ එයා අහිංසක, නිවැරදි, ඍජු, සාන්ත, උපේක්ෂා සහගත චරිතයක්. එතකොට මේ විසුද්ධි සම්පාදනයේදී ලෝකයට පවුලට ආශිර්වාදයක් කරන චරිතයක් සකස් වෙනවා. දැන් ඉතින් මේ විදර්ශනා කරන්නේ බලන්න ඕනද? <laughs> ඒ චරිත දැන් හැදිලාද? හරිද? එකට කරන්නේ රණ්ඩු වලට යන්නේ. <laughs> පලි ගන්නෑ. හරිද? හිතේ තියන් ඉන්නේ. අර මේ ඇටෙක් හිටියලු හක්කේ <laughs> දියුල් ගෙඩියක් අංගදින. මොකටද? ඉස්සර මෙයාට මේ වරදක් කරපු මිනිස්සෙකුට ගහන්න. හක්කේ දිනු ගෙඩිය තියා හිටියලු. ගොඩාක් අය එහෙමද නැද්ද? <laughs> අනිත් අයගේ වැරදි <laughs> හිතේ තියාගෙන ඉන්නවා අවස්ථාව ළඟ කල්ලි පහර ගන්න. හරිද? පහර ගහන්නේ කොහොමද? මට ඔක්කොම <laughs> මතකයි. මම මැරෙන්න ඉතුරුනා කියලා හිතන්න එපා. අන්න ඒ ගති වලට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. හරිද? අර ආලියා හක්කේ දෙවුල් තියාගෙන වගේ අනුන්ගේ වැරදි හිතේ තියාගෙන පුපුරු ගහ ගහ අවස්ථාව වෙනකන් ඉන්න කෙනෙක් නෙවෙයි යා. එයාට එහෙම වෙන්නේ එයා දැනගත්ත සත්ත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් තොර නාම රූප પરම්පරාවක් පංචස්කන්ධ પરම්පරාවක් විතර තියෙන්නේ කියලා. හරිද? ඉතින් අන්නේ විදිහට මේ සංස්කාර ධර්මයන්ගේ සීල සුද්ධියේ පිහිටලා චිත්ත සුද්ධියේදී සමාධිය ඇති කරගෙන <clears throat> නාම රූප වෙන් කරගෙන නාම රූප රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් කොටස් කරමින් දැනගනිමින් ඊළඟට මේවයි හේතුඵල ධහම මතු කරගනිමින් උදේරය කියන ඇතිවීම නැතිවීමට ආපු කෙනා අන්නේ සියලු පංචස්කන්ධ මේ විදිහට අර අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර කියන 11 ආකාරයට පංචස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම කියන එක හොඳට මනසිකාරා කරන මේ ශ්‍රාවකයාට මුළු ලෝකයම දැනෙන්නේ ඇති වෙලා නැති වෙලා යන සංස්කාර පින්ඩයක් විදියට. අන්නේ ලෝකයේම ඇති වෙලා නැති වෙලා යන සංස්කාර පින්ඩයක් වශයෙන් දැනෙන ඇතිවීම නැතිවීම කියන හැඟීමේ මෙයා වාසය කරනවා. ආන්නේ ඒක වාසය ඒ ඒ හැඟීමේම වාසය කරද්දී හැඟීම මෝරනවා. අපේ හිතේම ස්වභාවයක් තියෙනවානේ. මේක කලිනුත් අපේ ලොකු සහන්නාස ගොඩක් අවස්ථාවල මම මතක් කරලා ඇති. ඕනෑම හැඟීමක් භාවිතා කරන වාර ගන්න වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒ හැඟීම දුබල වෙනවද බලවත් වෙනවද? බලවත් වෙනවා. තරහ කියන හැඟීම වැඩි වාර ගන්නක් භාවිතා කළොත් ඉර අපිට උදේ තරහ ගියාට පස්සේ ඒ කියපු වචන ගැන අපි පැයක් හිත හිත ඉන්නවා. ඒ කියන්නේ පැයක් එයා ගැන තරහින් අපි හිත හිත ඉන්නවා. පැය අවසානයේ තියෙන තරහයි අර ඉස්සෙල්ලාම වචනේ ඇහෙද්දි තිබ්බ තරහයි සමානද? නෑ. ඉස්සෙල්ලාම වචනේ ඇහෙද්දි තිබ්බ තරහ වගේ දසදහස් ගුණයක තරහක් පැයක් විතර තරහෙන් හිත හිත හිටියොත් අවසානයේ අපට ලැබෙනවා. ඒක පුපුරල යන්න වගේ අපිට අවස්ථාවක් වෙනවා. කෙනෙක් ගැන එක මොහොතක ඇති වෙන ආදරය කියන සිතුවිල්ල වැඩි වෙන විදිහට එයා අපට කරන හොඳ දේවල් ගැනම නැවත නැවත මෙනෙහි කර කර හිටියොත් පැයක් විතරක් දියාගෙන ලොකු ආදරයක් උපදිනවා. ඕනෑම හැඟීමක් අපිටම කෙනෙක්ගේ වෙනස්කමක් ඉඳලා හිතේ ශෝකයක් තියෙනවා. ශෝකය ඇති වෙච්ච වෙලාවෙ ඉඳලා ශෝකය වැඩි වෙන විදිහට දවසක් විතර හිත හිත හිටියොත් රෑ වෙද්දි මැරෙන්නත් හිතනවද නැද්ද? නේද? කියන්නේ ශෝකය කියන්නේ මෙනෙහි භාවිතා කරන වාර ගන්න වැඩි වෙනකොට බලවත් සිතුවිල්ලක් බඩපත් වෙන ස්වභාවයක්. ඒක චිත්ත නියාමයක් හිතේ තියෙන ස්වභාවයක්. ඒ වගේමයි මේ උදය වැය කියන නුවණට ආපු කෙනා. සියලුම සංස්කාර ඇති වෙනව නැති වෙනව කියන නුවණට ආපු කෙනා ඒ නුවණ තුලම නැවත නැවත නැවත නැවත නැවත නැවත වාසය කරද්දී නුවණ දුබල වෙනවද වැඩි දියුණු වෙනවද? වැඩි දියුණු වෙනවා. අන්නේ උදයවය ඥානය හේවත් සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකින නුවණ මෝරණ කොට තමයි එන්නේ විදර්ශනා උපක්ලේශ කියන 10. ඒක අපේ ජීවිතවල ඕනෑම කටයුත්තක් කරද්දී අපට බාධා එනවා. ඒ හැටි ලෞකික වේවා ලෝකෝත්තර වේවා. ඕනෑම කටයුත්තක් කරද්දී බාධා එනවා. ඉගෙන ගන්න ගියත් එහෙම බාධා එනවා. රැකියාව කරන්න ගියත් බාධා එනවා. දියුණු වෙනකොට බාධා වෙනවා. ආදරය කරන්න ගියත් බාධා එනවා. ඒ හැටි. ඒ වගේමයි මේ උදේවැය ඥාන වර්ධනය කරගෙන ඉස්සරහට යනකොට ඒ ඇතිවීම නැතිවීම මෝරපු නුවණක් ඇති වෙනකොට ඔන්න තියෙනවා නිවන් මගට බාධක ධර්ම 10ක්. ඒවට තමයි කියන්නේ නහගන්න ඕභාසය, ආලෝකය, ප්‍රීතිය, චිත්ත ප්‍රීතිය, ප්‍රසද්ධිය, ඒ කියන්නේ පස්සද්ධිය, අදිමෝක්ෂය, ශ්‍රද්ධාව ඊළඟට ප්‍රගහය ප්‍රගහය කියන්නේ වීර්ය ඊළඟට සුඛය සැපය ඊළඟට ඥානය කියන විදර්ශනා ඥානය ස්මෘතිය සතිය කියන්නේ ඊළඟට උපේක්ෂාව ඒ කියන්නේ ඒ ස්වභාවය විදර්ශනා උපේක්ෂාව ඊළඟට නිකාන්තිය කියන්නේ සියුම් විදර්ශනා ගැන තියෙන ඇලීම ඒ කියන්නේ මෙන්න මේ උදේවැය ඥාණයට එනකොට ඒක මෝරණකොට මෙන්න මේ විදර්ශනා උපේ උපක්ලේශ පහළ වෙනවා. අන්නේ විදර්ශනා උපක්ලේශ කියන්නේ උපක්ලේශයක් කියන්නේ මොකද්ද? ඉරට හඳට වලාකුළු උපක්ලේශයක්. ඉරට හඳට වලාකුළු උපක්ලේශයක් කියන්නේ ඉර හඳ වහලා දාන ගතියක් තියෙනවා වලාකුළු වල. ඉරහඳට උපක්ලේශයක් නීදුම. ඉරහඳ වහලා දානවා නීදුමේ. ඉරහඳට උපක්ලේශ රජස්. ඒ කියන්නේ දූවිල්ල. දූවිල්ලෙන් ඉරහඳ වහලා දානවා. ඒ වගේ නිර්වාණ මාර්ගය වහලා දානවා මේ උපක්ලේශ 10. තේරෙනව නේද එතකොට? මේ 10 මේ නිර්වාණ මාර්ගය වහලා දානවා. මෙන්න මේවා හට ගන්නකොට මේවා හටගත්තම ඒ හටගෙන මේව ඔස්සේම ගියොත් අමාර්ගය වැරදි පාර. මේවායින් අත්මිදිලා යෑම මාර්ගය කියලා අමාර්ගයත් මාර්ගයත් දැකගෙන දැකගන්න දැකගෙන පිරිසුදු වීමට කියනවා මග්ගහ මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. විදර්ශනා උපක්ලේශ සහිතව යෑම අමාර්ගයත් විදර්ශනා උපක්ලේශ පහ කරගෙන යෑම ඒ වඳුරගෙන මාර්ගයක් කියලා දැක ගැනීමෙන් ඇතිවෙන ඥාණයට කියනවා මග්ගා මග්ග දස්සන විසුද්ධිය කියලා. එතකොට මෙන්න මේ විදර්ශනා උපක්ලේශ 10 අපි දැනගන්න ඕනේ. භාවනා යෝගාචරයන් වශයෙන් ඉස්සරහට යද්දි. භාවනාවට යන්නින් අයත් ඒවා දැනගන්න ඕනේ. මෙතනදී අපිට 10ම කතා කරන්න බෑ. එකක් දෙකක් අපිට කතා කරන්න පුළුවන්. අපි එකක් ගත්තොත් විදර්ශනාව කරගෙන යද්දී චිත්ත ප්‍රීතිය තියෙනවා. චිත්ත ප්‍රීතිය කියන්නේ හිතෙහි ඇති වෙන පිනා යන ගතියක්. ඇයි හිතේ පිනා යන ගතියක් ඇති වෙන්නේ? හිතෙහි පිනා යන ගතියක් ඇති වෙන්නේ එකක් ක්ලේශයන්ගෙන් නිදහස් වීම. දැන් මේ මං කියවනේ දැන් මේ විදර්ශනා ඥානවල ඉස්සරහට එනකොට එයා හොඳ සාන්ත, ලෝභ දේශ මොහ අඩු වෙච්ච හොඳ චරිතයක් වෙනවා. ඒ කියන්නේ එයාට රාග දේශ මොහ ආදී ක්ලේශයන්ගෙන් සිද්ධ වෙන කරදරේ අඩුයි. හරිද? ඒක එයාට ප්‍රීතියට හේතුවක්ද නැද්ද? නේද? ප්‍රීතියට හේතුවක්. ඊළඟට කාම වස්තු අරමුණු වීම වෙන්නේත් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා සාමාන්‍ය ජීවිතේ කොච්චරවත් මතක් වීම වදයක්ද නැද්ද? හරි වදේ හිතට ඒකෙන් ගැලවෙන්න බැරුවනේ තියෙන්නේ. කාමවාස දරුවෝ මතක් වෙනවා, සාමියා මතක් වෙනවා, භාර්යාව මතක් වෙනවා. දැන් මට මේ ළඟදී එක මහත්මියක් සඳහන් කළා වැඩට ගියත් නෝනටයි ළමයිටයි මොනවා හරි වෙයි කියලා බයිටිල්ලු ඉන්නේ. මම දන්නේ හැම මහත්යටම එහෙමනේ කියලා. වැඩට ගියත් නෝනටයි දරුවන්ටයි මොනවා හරි වෙයි කියලා වගේ දැන් තිගස්මක් හිතේ තියෙනවා. කොච්චර කරන්නේ නැති වෙන්නේ. හරි දැන් ඒකට ඒ කියන්නේ අපට කාමවස්තු මතක් වීම බය ඇති වෙන නොසන්සුන් වෙන්න හේතු වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ විදර්ශනාවේ කෙලවරට යනකොට මොකද වෙන්නේ? අන්න ඒ කාමවස්තු වලින් හිත ගැලවිල යනවා, රාග දේශ මොහ ආදීන් හිත ගැලවිල යනවා. හොඳට රූප වේදනා සංඥා සංකාර විඥාන වල අනිත්‍ය දුක්ඛ අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ලක්ෂණ ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට මෙයාට ලොකු චිත්ත ප්‍රීතියක් ඇති වෙනවා. අන්නේ චිත්ත ප්‍රීතිය ඇති කල්හි ඒ චිත්ත ප්‍රීතියම විඳ විඳ හිටියොත් මොකද වෙන්නේ? මෙයා අර යන්න තියෙන මාර්ගය වහගත්ත කෙනෙක් වෙනවා. ඒ චිත්ත ප්‍රීතිය විඳ විඳින්දි මොකද වෙන්නේ? විදර්ශනා ඥාණය පිරිහෙන්න පටන් ගන්නවා. මොකද මෙයා දැන් වෙන එකකින් සතුට වෙන ප්‍රීතියක් අත්දකින කෙනෙක් බවට පත් වෙනවා. මාර්ගයේ නෙවෙයි යන්නේ අමාර්ගයේ. එතකොට ඒ ප්‍රීතිය භුක්ති විඳින්නේ ඉන්නේ ගියාට පස්සේ විදර්ශනා ඥාන දුබල වෙනකොට අන්තිමට ප්‍රීතියක් නැහැ විදර්ශනා ඥානය පිරිහෙනවා. ඒ හින්දේ චිත්තක් ප්‍රීතිය අඳුරගෙන ඒකෙන් බැහැර වෙලා ඉස්සරහට යන්න ඕනේ. ඊළඟට ඇති වෙනවා මේ ප්‍රසබ්දිය. ප්‍රසබ්දිය කියලා කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ තියෙන ඇති වෙන සීතල ස්වභාවය. සංසිඳීම. මේ පංචස්කන්ධය කියන්නේ හරියට ගිනි ගොඩක් වගේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ගිනි ගොඩක් වගේ. අපි තුන් තරහ ගත්ත වෙලාවක් ගන්නකො හොඳටම තරහ ගිය වෙලාවක අපිට රූපස්කන්ධය දැනෙන්නේ කොහොමද? ගිනියම් වෙලා. හිත දැනෙන්නේ කොහොමද? ගිනියම් වෙලා. ඒ කියන්නේ ඇත්තටම ඇතුළේ ගින්නක් හටගත්තා නෙවෙයි. දැනෙන්නේ ගිනි ගත්තා වගේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය රාග දේශ මොහ ආදී ක්ලේශයන් හින්දා ගිනිගත්ත ගතියකින් තියෙන්නේ. අන්නේ ගින්නට වැටෙන මහා වතුර ගොඩක් වගේ තමා පස්සද්ධිය කියලා කියන්නේ. ඒ ගින්නට වැටෙන වතුර ටික වගේ තමා පස්සද්ධිය. අපි හිතමු රත් වෙච්ච ගලක් උඩ මාළුවෙක් දඟල දඟල ඉන්නවා. රත් වෙච්ච ගලක් උඩ. ඒ මාළුව වතුරට දැම්මොත් මොකද? සීතල අත්දැකීමක් ලබනවා. හරිම සංසිඳීමක්. අර රත් වෙච්ච ගල උඩ තියෙන හිත වගේ තමා විදර්ශනා රහිත හිත. හරිද? උද්දච්චයෙන් කැළඹි කැළඹි උද්දච්චය කියන්නේ නොසන්සුකම. ත්‍ත්වෙමින් තියෙන්නේ. මෙන්න මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට එන උදේවැය ඥාණය හරියට මොකද වෙන්නේ? මෙයාගේ හිත සීතල වතුරට දාපු මාළුව වගේ. හරීම සංසිඳීමක් හිතට දැනෙනවා. හරිද? හරීම සීතල ගතියක් හිතට දැනෙනවා. ආන්න ඒ සුවයට මෙයා ඇලෙනවා. ඒකට තණ්හාවක් උපදිනවා. ඊළඟට ඒ ඒ ඒ පස්සද්ධිය මගේ කියලා ටිකෙන් ටික දැනෙන්න පටන් ගන්නවා. කියන සක්කායදිට්ඨිය උන ආපහු යටපත් කරලා තිබ්බ සක්කායදිට්ඨිය නැගෙන පටන් ගන්නවා. ඒ විදිහට මේ ඒ ඒකට ඇලීම තියෙනවා. තණ්හාව උපදින්න පටන් ගන්නවා. දැන් ආමාර්ගයේ ආන්නේ. එතකොට පස්සද්ධිය අද්දකිද්දී පස්සද්ධිය විඳින්න යන්නේ නැතුව අපේ වැඩේ කරගෙන අපි යන්න ඕනේ. ඒක මාර්ගය. ඊළඟට ප්‍රීතිය පස්සද්ධිය ඊළඟට අපිට මේ කරගෙන යති ඕභාසය උපදිනවා. ඕභාසය කියන්නේ අර ක්ලේශයන් පහ වෙනකොට හිත ප්‍රභාස්වර වෙනවා. හිතේ ඇතිවන ප්‍රභාස්වර ස්වභාවයක්. අනේ ප්‍රභාස්වර ස්වභාවයට සමහර අය මුලා වෙනවා. ඒ ප්‍රභාස්වර ස්වභාවය සමහර අය ගන්නවා අවබෝධයක් විදියට. දැන් බුද්ධ මේ අපේ රටේම හිටියා එක මේ ස්වාමින්වහන්සේ නමක් ධම්මදින්න කියලා. උන්වහන්සේගේ ගුරුවරයා බොහොම දක්ෂයි. ගුරු ස්වාමීන් වහන්සේ. ඉතින් ධම්මදින ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේගෙන් කමඨහන් අරගෙන දුර ගිහිල්ලා දුර බැහැර ගිහිල්ලා රහත් වෙනවා. රහත් වෙලා දවසක් ගුරු ස්වාමීන් වහන්සේගේ හිත දිහා බලනවා දුර ඉන්න. එතකොට මේ ධම්මදින ස්වාමීන් වහන්සේ දකිනවා ගුරු ස්වාමීන් වහන්සේ මේ විදර්ශනා කරගෙන යනකොට චිත්ත සමාධියක් ලැබීම තුළ يعني මේ මේ ප්‍රතිපත්තිය පුරනකොට ඇතිවෙච්ච චිත්ත සමාධියක් හේතු වෙලා. ඒ ඇතිවෙච්ච යම්කිසි ප්‍රභාස්වර ආලෝකමත් මානසික මට්ටම් සහිත චිත්ත සමාධියක් හේතු වෙලා රහත් වෙලා කියලා අදහසකින් ඉන්නේ. ධම්මදින ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ගුරු ස්වාමීන් වහන්සේ හම් වෙන්න යනවා. ගිහිල්ලා අහනවා ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරලාද කියලා ඉන්නවා අහන්නේ. ඉන්නවද කියලා අහනවා. ගුරු ස්වාමීන් වහන්සේ කියනවා මම අවුරුදු 60කට කලින් කියනවා ධර්ම අවබෝධය කළේ. ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ගන්නවා මේ මෙයා ආලෝකයකට රැවටිලා එහෙම නැත්නම් මෙයා මේ චිත්ත සමාධියකට මේ මුලා වෙලා ඉන්නේ කියලා. ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ගුරු ස්වාමීන් වහන්සේට ඇතෙක් මවන්න පුළුවන්ද කියලා. සමාධිය දිනු කරාට පස්සේ එහෙම ඇතෙක් මවන්න සත්තු මවන්න පුළුවන්. ඔය අපේ මේ කවුද චුල්ලපන්තක හාමුදුරුවෝ. චුල්ලපන්තක හාමුදුරුවෝ අර එක්කෙන්න ආරාමික මේ කවුද මේ එක්තරා පුද්ගලයෙක්ගදී චුල්ලපන්තක ස්වාමින්වහන්සේ චුල්ලපන්තක හාමුදුරුවෝ වගේම දහසක් ස්වාමින්වහන්සලා මැව්වා. ඒ සිද්ධිය දන්නයි දන්නවා. ඒ වගේ මේ මේ ධම්මදින ස්වාමින්වහන්සේ ගුරු ස්වාමින්වහන්සේගෙන් අහනවා ස්වාමින්වහන්සේ ඇතෙක් මවන්න පුළුවන්ද කියලා. පුළුවන් කියලා. ඇතා මැව්වා. මැව්වට පස්සේ කියනවා ඒ ඇතා හොඳටම කුලප්පු වෙලා කුංචනාද කරගෙන තමන්ගේ පැත්තට එන විදිහ අදිස්ථාන කරන්න කියලා. සායනාංශ එහෙම කළා. සායනාංශයම කරනකොට අර ආයතා මොකද උනේ? කුලප් වෙලා කුංචනාද කරගෙන ඒ ස්වාමීන් වහන්සේගේ පැත්තටම එනකොට ගුරු ස්වාමීන් වහන්සේට මොකද උනේ? එකපාරට අනේ ධම්මදින්න කියලා බය වෙලා නැගිට්ටා. හරිද? රහතන් වහන්සේලාට බය උපදිනවද? නෑ. එතකොට ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වහන්සේ රහත් නම් ඇයි බය වුනේ කියලා. එතකොටම සිහිපදුනා මම මුලාවක ඉන්නේ කියලා. අන්න ඒ වගේ ඒ භාවනා කරන අයත් මේක හරියට කියනවා ආලෝකයක් තියෙනවා ආලෝකයක් තියෙනවා කියලා. ඒ ආලෝකේ හරිම සුවදායි ගතියක් තියෙනවා. ඒ ආලෝකය ආලෝකය කියලා ආලෝකයක් උපාදානය කරගෙන ඉන්නවා. අනේ ආලෝකය අමාර්ගයක් අමාර්ගයක් එවත් උපක්ලේශයක් වෙනවා. විදර්ශනාව වැඩුණ ගතියක් පෙන්වීම තමයි ආලෝකය කියන්නේ. නමුත් ඒකට තණ්හාවක් ඇති වුණොත් ඒ ඔස්සේම ගියොත් ඒක විදර්ශනාවට ඉදිරියට යන්න බාධාවක් වෙනවා. ඉතින් අන්නේ විදිහට මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ අපි ආපහු මතක් කරනවා අමාර්ගයට වැටෙන්නේ නැතුව අමාර්ගය හඳුනගෙන අමාර්ගය කියන්නේ මේ උපක්ඛිලේශ 10 ඒක අඳුනගෙන මාර්ගය හරියට අඳුනගෙන ඒ නිවැරදි මාර්ගයේ ඉස්සරහා යෑමට අවශ්‍ය නුවණට කියනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. එතනදී අමාර්ගයට හේතුණු උපක්ඛිලේශ 10න් තුනක් ගැන අපි කිතින් කතා කළා. ප්‍රීති, පස්සද්ධි, ඊළඟට ඕභාස ආලෝක කියන එක. ඉතින් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඉතුරු හත පින්තුන්ට අර්ථවත් දේශනා කරලා දේශනා කරයි ඉදිරි දවසට. ඉතින් අදට අපේ දේශනාව අවසන් කරනවා මේ පින්වත් හැමදෙනාම ලොකු උත්සාහයක් දරන්න ඕනේ අපේ මේ පින්තුන් හොඳට බණ අහන මෙතනින් පින්තුන් සහ ලෝකේ බණ අහන පින්තුන් දැන් සංඝයා වහන්සේගේ ආශ්‍රයෙන් බොහෝ ධර්මඥානයන් ඇති කරගෙන ඉන්න අය ඉතින් ඕක අපි අත්දකින්න ඕනේ අත්දැකීම් සඳහා ක්‍රමානුකූලව සීල විසුද්ධි චිත්ත විසුද්ධි ආදී සකස් කරගෙන මෑණි දර්ශන විසුද්ධි සඳහා අපි යොමු වෙන්න ඕනේ ඒ සඳහා පින්තුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය සීය නුවණ විවිධ අනිෂ්ඨාන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් පින්තුන් බලාපොරොත්තු වන විශේෂයෙන්ම අපේ උඩුදුම්බර වන්දනීය පූජනීය නායක ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් උන්වහන්සේ බොහෝ අවිවේකී ජීවිතයක් ගත කරන්නේ ශාසනික වැඩ සඳහා අවිවේකී. තේරෙනද? වෙන වෙන වැඩවලට නෙවෙයි ශාසනික වැඩින්ද අවිවේකීව කටයුතු කරනවා. හැබැයි ඉතින් මේ හැම අවිවේකයක් තුළම උන්වහන්සේට මහා පුණ්‍ය සම්භාරයක් සම්පාදනය වෙනවා. ඉතින් මේ පිණුතුන් බලාපොරොත්තු වෙනවා අපේ ගුරු ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරන්න. ඉතින් අපේ ගුරු ස්වාමීන් වහන්සේට උඩුදුම්බර නායක ස්වාමීන් වහන්සේට চিරාත් කාලයක් ශාසන සේවයේ යෙදීමට නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කළ ලෝකය ආරක්ෂා කළ අනන්ත සක්වල වාසී සියලු දෙවියන්ටත් මේ මහා පුණ්‍ය කර්මය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත් හැම දිනාට දායකත්ව දරපු හැම දිනාටම සහ සම්බන්ධන හැම දිනාට ලෝකේ බණ අප හැම දිනාටම නැවත නැවත මේ සප්තවිසුද්ධි සම්පාදනය කරගනිමින් මාර්ගය අමාර්ගය හරියට දැනගනිමින් නිර්වාණය දර්ශනය කර ගැනීමට මේ ජීවිතයේදීම හැකි වේවා කියන අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මං පරන්ති.